අරුණ මහත්මයා ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අලුතෙන් තියෙනවා Zoom එකේ. ඔව්. චුල්ලසෝතාපන්න යනු කුමක්ද? චුල්ලසෝතාපන්න කෙනා දුගතියේ ඉපදෙන්නට පුළුවන්. මෙහෙමයි චුල්ලසෝතාපන්න කියලා හඳුන්වන්නේ තාම සෝවාන් වෙලා සෝවාන් වෙලා නම් ඒ තැනත්තා සෝතාපන්න කියලා හඳුන්වනවානේ. ඒතර තාම සෝවාන් වෙලා නැහැ. එතකොට ඒ සෝවාන් මගට යොමු වෙලා තියෙනවා. එතකොට දැන් ඒ සෝවාන් මගට යොමු වෙච්ච පුද්ගලයා ඒ භවයේ නොයරදීම සෝවාන් ඵලයටපත් වෙලා නම් මිය යන්නේ. එතකොට එතනත්තා සෝතාපන්න පුද්ගලයෙක් හැටියට මිය යනවා නම් ඉතින් කොහොමත් සෝතාපන්න පුද්ගලයා දුගතිය උපදින්නේ නැහැ. හැබැයි ආසන්නයට මනස පුහුණු කරපු කෙනෙක් ඒ ඒ ධර්මයන්හි පිහිටන්න පුළුවන් නම් එයා දුගතිගාමි වෙන්නේ නැහැ. එතකොට රූලසෝතාපන්නද නැද්ද කතාවක් අවශ්‍ය නැහැ. මැරෙන මොහොතේ ඒ තනත්තාට කුසලයක් සිහි කරගෙන කුසල ආරම්මණයක සිත පිහිටවා ගන්න පුළුවන් නම් ඒ තනත්තා දුගතිගාමි වෙන්නේ නැහැ. ඒක තමයි නිර්ණායකය. ඊට සෝවන් වුණොත් ධර්මතාවයක් හැටියටම ඒ තනත්තා දුගතිය උපදින්නේ නැහැ. සෝවන් වෙලා නැතිනම් චුල්ලසෝතාපන්නද සාමාන්‍ය ප්‍රතඥනද කියලා කතාවක් නැහැ. ඒ තනත්තාගේ මනසේ මැරෙන මොහොතේ ඇතිවෙන මනෝභාවය මත තමයි තීරණය. ඒතොර මේ මනෝභාවය අකුසලයක් මතු නොකර ගන්න මට්ටමට ඒ තනත්තා සිත පුහුණු කරලා තියනවා නම් කොහොමද දුගතිය උපදින්නේ නැහැ ඉතින්. ඒක ඊටාම සරල කාරණයක්. අපි මේ නිකන් ආකෘති තුල හිර වෙන්න ඕනේ නිකන් වචන අස්සේ අපි හිර වෙන්න ඕනේ. අපි තේරුම් ගන්න නැත්නම් මොකද්ද එතන සිද්ධ වෙන්නේ අපි දන්නේ නැහැනේ චුල්ලසෝතාපන්නද සෝතාපන්නද කියලා ඉතින් එක එක නම් කිව්වට. ඒතර නම් කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ එතන තියෙන ධර්මතාවය. ධර්මතාවයේ එතනත්තා සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් නම් කොහොමවත් දුගතිගාමී වෙන්න සිහියෙන් මරුණොත් අසිහියෙන් මරන. තවම සක්කාය දිට්ඨිය දුරු කරලා නැත්නම් එතනත්තා හඳුන්වන්නේ චුල්ලසෝතාපන්න කියලාද, සෝතාපන්න මගට පිළිපන් කියලාද, වෙන නමකින්ද, කල්යාණ ප්‍රතඥන කියලාද, ප්‍රතඥන කියලාද, පාපතර කියලාද, එතකොට මේ අසත්පුරුෂයා කියලාද, මිත්‍යා දෘෂ්ටිකයා කියලාද, ඒක නෙමෙයි අදාළ. ඒ ඒ පුද්ගලයා මැරෙනකොට අවසාන මොහොතේ මනසේ මතුවෙන මනෝභාවය. නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තත් කොහොමද දුගතිගාමි වෙනවයි කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා. ඉන් මෙපිට අවශේෂ මිත්‍යා දෘෂ්ටියක් තියෙන කෙනෙක් වුණත් සුගතියක උපදින්නට පුළුවන් කුසල් සිතක් මතු කරගන්න. දැන් විශේෂයෙන් කම්ම විභංග සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා මුළු ජීවිත කාලෙම දස කුසල් කරපු කෙනෙකුත් මැරිලා ගිහිල්ලා දුගතිය උපදින්න පුළුවන්. මුළු ජීවිත කාලෙම දස අකුසල් කරපු කෙනෙකුත් මැරිලා ගිහින් සුගතිය උපදින්නට පුළුවන්. ඒ නිසා කර්ම විශේෂය කියන එක ඒ තරම් සූක්ෂමයි. ඒ නිසා අපට මතු පිටින් එක එක්කෙනා හඳුන්වන නම ලේබලේ නෙමෙයි වැදගත් වෙන්නේ. එතන සිද්ධ වෙන මානසික ක්‍රියාවලිය මොකක්ද ඒක හඳුනාගත්තන් පස්සේ අපිට ගොඩාක් ප්‍රශ්න ලහා ගන්න පුළුවන්.